චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලවන්ත ගුණවන්ත පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වත්නි අපේ අද දවසේත් මේ මොහොතේ සූදානම් වෙන්නේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්නටයි සූත ධර්ම විවරණ දේශනා මාලාවත් සමගින් සම්බන්ධ වෙමින් තමන්ගේ සංසාර ජීවිතය සූපත් කර ගැනීමේ වැඩපිළිවෙල සකස් කර ගැනීම සඳහා තවත් ශක්තියක් ජීවිතයට එකතු කර ගැනීමටයි. පින්වත්නි අපි හැමෝටම අපේ ජීවිතයේ පිළිබඳව පවතින වගකීම අපි කවුරුත් තේරුම් ගන්නට ඕනේ. අපිට තමයි මේ ධර්ම මාර්ගයේ වැඩි හරියක්ම නව සම්පූර්ණයෙන්ම වර්ධනය කිරීමට හැකියාව තියෙන්නේ. ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ඒක පින්වත්නි අපි විසින්ම සිද්ධ කරගත යුත්තක්. බුදුරජාණන් වහන්සේ වුණත් ධර්මයේ දේශනා කිරීම පමණයි සිද්ධ කරන්නේ. ධර්මයේ ඇසීම ධර්ම මානසිකාරය යෝනිසෝ මානසිකාරය ධම්මාන්දම් පටිපන්න ජීවිතය අපිම ගොඩනගා ගත යුතු වෙනවා. ඒ නිසා මේ ධර්මයේ දේශනා කිරීම කල්යාණ මිත්‍රයන් සතු කාර්යභාරයක් වන අතර දේශනා කරන ධර්මයේ ඇසීම තමන්ගේම ක්‍රියාවලියක් බව අපි හැමෝම තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම තමයි ඇසුව ධර්මය ජීවිතයට එකතු කරගෙන ප්‍රායෝගිකවම ධර්මායෙන් තමන්ගේ ජීවිතය පෝෂණය කර ගැනීමත් තමන්ගේම ක්‍රියාවක් බව අපි හැමෝම තේරුම් ගන්නට ඕනේ. එනිසා නිවන කියන්නේ පින්වත්නි උඩින් පාත්‍රන දෙයක්වත් කාටවත් ගණන්ලා පුදන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවන කියලා කියන්නේ කර්මයක විපාකයක් වගේ අපිට ලබා දෙන දෙයක්වත් නෙවෙයි. නිවන කියන්නේ අපි අවබෝධ කරගත යුත්තක්. ඒ සඳහා වැඩපිළිවෙලෙහි අපි යෙදුනොත් අපට මේ කෙලෙස් ධර්මයන් දුරු කරලා සාන්ත වූ ස්වභාවයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපේ ජීවිතය පෝෂණය කරන්න කරන්න තමයි අපි නිවන වෙත යොමු වෙනවා කියලා කියන්නේ. එනිසා එවැනි වූ වැඩපිළිවෙලක් සඳහා බුදුරජාණන් වහන්සේ ඕනෑ තරම් පැතිකඩයන් අපට පෙන්වලා දීලා තියෙනවා. කොහෙන් ආවත්, කොහෙන් ඇතුළු වුණත්, කොහෙන් පටන් ගත්තත් අපට නිවන වෙත ළඟා වෙන්න පුළුවන්, නිවන අවබෝධ කරගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙනවා. එනිසා අපි කවුරුත් ඒ කාරණාව සිහියේ තබාගෙන මේ උතුම් වූ ධර්මය ශ්‍රවණය කරමු. හින්වත්නි අද අපි සූත්‍ර ධර්ම විවරණ මේ වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්නට පින්තුන් දන්නවා මජ්ක්‍ධිම නිකායේ ශුන්්‍යත උපරිපන්නාසකයේ ශුන්්‍යත වග්ගය පිළිබඳවයි මහා සංඝරත්නයේ හිතෙන සූත්‍ර පිළිබඳවයි මේ දිනවල සාකච්ඡා කරමින් පවතින්නේ. අද අපිට සාකච්ඡා කරන්නට යෙදී තියෙන සූත්‍රය තමයි අනුරුද්ධ සූත්‍රය. පින්වත්නි අනුරුද්ධ සූත්‍රය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ පංචකංග කියන මේ වඩු පුද්ගලයා එහෙම නැත්නම් පංචකංග කියන මේ වඩු කර්මාන්තයේ යෙදෙන ඒ පුත්‍රයා තමන්ගේ අතවැස්සේ කාමන්තනය කළා කියනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා හම්බ වෙන්න හම්බෙලා අනුරුද්ධ මහරහතන් වහන්සේට කියන්න ස්වාමීනි පංචකංග කියන වඩිතුමා ඔබ වහන්සේගේ පාදයේ වන්දනය කරනවා. පාදයේ වන්දනා කරන ඔබ වහන්සේව වඳිනවා. වඳිමින් තමන් කෙරෙහි අනුකම්පාවෙන් අනුරුද්ධ සාමින් වහන්සේ ප්‍රදාන සංඝයා හතර නමක් ඒ පංචකංග වඩිතුමාගේ නිවසට වැඩම කරවන්න ආරාධනා කරනවා කියලා මගේ වචනයෙන් අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේට සිහිපත් කරලා දානයට ආරාධනා කරන්න කියලා පංචගංග වඩතුමා කියනවා. ඊට පස්සේ ඒ වඩතුමාගේ ඒ වචනය ඒ විදිහටම දරාගෙන අතවැසියත් මොකද කරන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ හැම වෙලා කියනවා ස්වාමීනි පංචකංග වඩිතුමා ඔබ වහන්සේට වන්දනා කරන ඔබ වහන්සේගේ පාද වඳිනවා එතුමාට බොහෝ වැඩ රාජකාරී පවතින නිසා ඔබ වහන්සේ මුණ ගැහෙන්නට එන්න පුළුවන් කමක් නැහැ ඔබ වහන්සේට හෙට හතර නමක් සමගින් දාණයට වැඩම කරන්නට ආරාධනා කරා කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ ආරාධනාව ඒ විදිහට පිළි අරගන්නවා තෘෂ්ණීභූතව පිළි අරගෙන පහුවදා උදේම උන්වහන්සේ වැඩම කරනවා මේ පංචකංග වඩුතුමාගේ නිවසට වැඩම කරාට පස්සේ පින්වත්නි පංචකංග බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් බොහෝමත්ම ගෞරවයෙන් බොහෝමත්ම ලෙන්ගතුකමින් අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දානේ පූජා කරනවා. දානේ පූජා කරලා විවේකීව ළඟට ඇවිල්ලා වාඩි වෙලා උන්වහන්සේත් සමග කතා කරනවා. කතා කරනකොට මේ පංචකංග වඩතුමා කියනවා ස්වාමීනි බොහෝ මහා සංඝරත්නය මාව හම්බෙන්න දෙනවා. මාව හම්බෙන්න වැඩම කරලා මට උන්වහන්සේලා කියනවා ස්වාමීන් නිතරම කාරණා දෙකක්. වඩුතුමනි අපමාන චේතය විමුක්තිය වඩන්න කියලා තව එක් ස්වාමින් වහන්සේලා පිරිසක් කියනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් කියනවා මහකත චේතු විමුක්තිය වඩන්නට කියලා. ඒ දෙලොව පිණිස උපකාරයක් පවතිනවා කියලා. නිවන සාක්ෂාත් කරගන්න එහි උපකාරයක් තියෙනවා කියලා. ස්වාමීනි මේ මහග්ගත චේත විමුක්තිය සහ මේ අපමාන චේත විමුක්තිය කියලා කියන්නේ මේ දෙකක්ද මේ චේතු විමුක්තිය කියන්නේ දෙකක්ද එහෙම නැත්නම් චේතු විමුක්තිය කියන්නේ එකක්ද එහෙමත් නැත්නම් මේක මේ ව්‍යංජන පමණයි ඒ කියන්නේ දැන් අකුරු වල විතරක්ද මේකේ වෙනස තියෙන්නේ හරය ගත්තොත් එකක්ද එහෙම කියලා විමසනවා ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා සිටුතුමනි ඔබට හිතෙන්නේ කොහොමද මේ ගැන ස්වාමීනි මට නම් හිතෙන්නේ මේකේ මේ ව්‍යංජන විතරයි. ඒ කියන්නේ අකුරු විතරයි මේක වෙනස. ඒ කියන්නේ මහග්ගද චේත විමුක්තිය කියන එකේ අකුරු වල වෙනස විතරයි. ඒ වගේ අපමාන චේත විමුක්තිය කිව්වහම මේ අකුරු වල වෙනසක් විතරයි මට පේන්නේ. මේක හරය ගත්තොත් ස්වාමීනි දෙකම එකක් කියලා තමයි මට නම් හැඟෙන්නේ. ඒ වෙලාවේ ආනුද්ධ මහරහතන් වහන්සේ විස්තර කරනවා වඩතුමනි මේකේ අකුරුත් දෙආකාරයක් වෙනවා. ඒ වගේ මේක හරය ගත්තත් ආකාර දෙකක් වෙනවා. ඒ කියන්නේ එකම නෙවෙයි. හරය ගත්තත් ආකාර දෙකක් වෙනවා. මේක අකුරු ගත්තත් ආකාර දෙකක් වෙනවා. අකුරු ගත්තාම ආකාර දෙකක් වෙන එක අපිට කොහොමද පැහැදිලි? හරය ආකාර දෙකක් වෙන්නේ කොහොමද? අනම අනුරුද්ධ මහරහතන් වහන්සේ විස්තර කරනවා වඩතුමනි යම්කිසි විදිහකින් අප්‍රමාණ චේත විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? යම්කිසි මහාන කෙනෙක් එක් දිශාවක් මෛත්‍රී සහගතව වාසය කරනවා. මෛත්‍රී සිත පතුරවමින් එක් දිශාවක් අරමුණු කරගෙන වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත් චේතෝ විමුක්තියෙන් යුක්තව මෛත්‍රිය අරමුණු කරමින් වාසය කරනවා. තුන්වෙනි දිශාවත් හතරවෙනි දිශාවත් උඩ යට සරස ආකාරයෙන් සරස කියන්නේ හරහට මේ ආකාරයෙන් මෛත්‍රී සහගත චේත විමුක්තියෙන් අප්‍රමාණ වශයෙන් අරමුණු කරමින් මෛත්‍රී සහගතව ඒ සෙව් දිශාවටම උඩ යට ආදී සරස දිශාවන්ටම මෛත්‍රී සහගතව වාසය කරනවා ඊළඟට වඩුතොමනේ යම් කිසි විදිහකින් මහග්ගල චේතු විමුක්තිය කියලා කියන්නේ යම් කිසි මහණ කෙනෙක් රුක්ෂ මූලයක තරම් ප්‍රමාණයක ආලෝකය පතුරවමින් ආලෝකයේ පතුරවමින් කියන්නේ මෛත්‍රී හැඟීම පතුරවමින් වාසය කරනවා. ඒ වගේම ගස් දෙක තුනක තරම් ප්‍රමාණයක ප්‍රදේශයක මෛත්‍රිය විහිදුවමින් ආලෝකයේ විහිදුවමින් ඒ මහග්ගද චේතු විමුක්තිය වඩනවා. ගමක චේතු මහග්ගද චේතු විමුක්තිය ගමක තරම් ප්‍රමාණයක පතුරවමින් වාසය කරනවා. ඒ වගේම ගම් දෙක තුනක ඒ වගේම රාජ්‍යයක රාජ දෙක තුනක රටක රටවල් කිහිපයක ඒ වගේම මේ මුළු මහ මහත් පොළවටම මෛත්‍රිය පතුරවමින් මහග්ගතව චේත විමුක්තියෙන් වාසය කරනවා. කලින් සඳහන් කරනවා අපමාන චේත විමුක්තිය සතර දිශාවට සහ උඩ යට වශයෙන් තියෙන දිශාවන් වලට මෛත්‍රී සහගතවත් කරුණා සහගතවත් මුදිතා සහගතවත් උපේක්ෂා සහගතවත් මෛත්‍රිය වඩනවා එතකොට පින්වත්නි මෙතන මේ චේත විමුක්තිය අප්‍රමාණ චේත විමුක්තිය සහ මහග්ගත චේත විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රිය වඩන ආකාර දෙකක්. මෛත්‍රිය වතුරවන මෛත්‍රිය වඩන ආකාර දෙකක්. කොහෙන් ගියත් මෛත්‍රිය කියන මේ ධ්‍යාන මට්ටමකටම තමයි යන්නේ. චේත විමුක්තිය කියලා කියන්නේ කෙලස් ධර්මයන් වලින් සම්පූර්ණයෙන්ම හිත සම්පූර්ණයෙන් කියන්නේ තදංග වශයෙන් වෙන්න පුළුවන් විස්කම්බන වශයෙන් වෙන්න පුළුවන් ඒ කෙලෙස් ධර්මයන්ගෙන් හිත විමුක්ත භාවයකටපත් වෙලා ඇති කරගන්නා වූ ධානා මට්ටමක්. එතකොට අප්‍රමාණ චේත විමුක්තිය කියලා කියන්නේ යම් කිසි විදිහකින් මේ අප්‍රමාණ වශයෙන් මේ මුළු ලෝකය කෙරෙහිම මෛත්‍රී සහගතව ඒ දිශාවන් අනුගමනය කරමින් මෛත්‍රිය පැතිරවීම ඒකේ ක්‍රමයක්. මෛත්‍රී භාවනා වැඩි වීම. කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්ඛා භාවනා වැඩි වීම. අනිත් මේ මහග්ගද චේතු විමුක්තිය කියලා කියන්නේ ප්‍රදේශයක් තෝරාගෙන ඒ ප්‍රදේශයේ කෙමින් කෙමින් කෙමින් කෙමින් කෙමින් කෙමින් ප්‍රදේශය ප්‍රචලිත කරගන්නවා. දැන් මේක සඳහන් කරන්නේ එක රුක් තරම් ප්‍රමාණයක ප්‍රදේශයක් අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. දුක් මුල් දෙක තුනක් ප්‍රදේශයක් අරමුණු කර ගනිමින් ඒ මෛත්‍රිය පතුරවමින් ඒ මෛත්‍රී සහගතව ඒ ධානය වඩනවා ඊළඟට දුක් මුල් කිහිපයක් ගම් කිහිපයක් නගර කිහිපයක් රාජ්‍ය කිහිපයක් රටවල් කිහිපයක් සහ මුළු මහත් පොළොවම පොළොව කෙරෙහිම ඒ මෛත්‍රිය ප්‍රදේශාකාරයෙන් පතුරවමින් වාසය කරනවා. යම් කෙනෙකුට පුළුවන් අප්‍රමාණ වශයෙන්ුත් මෛත්‍රිය සහගතව ඒ මෛත්‍රිය වඩලා ධානය ඇති කරගන්නට යම් කෙනෙක්ට පුළුවන් මහග්ගත වශයෙන්ුත් ඒ ධාන මට්ටමකටපත් කරගෙන මේ මෛත්‍රී සහගතව ඒ චේතු විමුක්තිය ඇති කරගන්නට පුළුවන්. ඒතර මේ දෙක දෙකක් කියලා අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ වඩුතුමාට පහදලා දෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන වඩුතුමනේ මේ ආකාර කිහිපයකටම මේ මෛත්‍රිය වඩලා උපදින්නා වූ බව හතරක මේ සත්‍ය උප්පත්තිය ලබනවා. මේ ආකාර කිහිපයකින් වඩන මේ චේතු විමුක්තියන් වලට සරිලන විදිහට ඒට අනුරූප වූ උප්පත්තීන් භවයන් හතරක් සකස් වෙනවා. සමහර කෙනෙක් පරිත්‍යයි අරමුණු කොටගෙන ඒ භාවනාව ඒ චේත විමුක්තිය ඇති කරගෙන සමාධිය ඇති කරගෙන යම් කෙනෙක් අරමුණු කරනවා. ඒ අය ගිහිල්ලා මරණයෙන් පස්සේ උපදිනවා. පරිත්ත දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක උප්පත්තිය ලබනවා. ආලෝකයේ පතුරුවමින් වාසය කරන අය. ඒ වගේම තව පිරිසක් තවත් කෙනෙක් මොකද කරන්නේ? අප්‍රමාණ වශයෙන් ඒ ආලෝකයේ පතුරවමින් මේ මෛත්‍රී සිත පතුරවමින් වාසය කරලා එයා මරණයෙන් පස්සේ ගිහිල්ලා අප්‍රමාණ අප්‍රමාණ භක්ම ලෝක උප්පත්තිය ලැබෙනවා. ඒ වගේම තවත් කෙනෙක් සංකලිට වශයෙන් ඒ හිතේ චේතු විමුක්තිය ඇති කරගෙන ඒ කෙරෙහි සිත් අලවා වාසය කළා මන්නේ පස්සේ ගිහිල්ලා සංකීර්ණ වූ බ්‍රහ්ම ලෝක උපදිනවා. තව කෙනෙක් පරිසුද්ධ වශයෙන් ඒ චේතු විමුක්තිය ඇති කරගෙන ඒ පරිසුද්ධ කියන බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. මේ දිව්‍යල් නිකායන් වල උප්පත්තිය ලැබෙන පිරිස් යම්කිසි අවස්ථාවක එකතු වෙනවා. ඒ එකතු වුණාම ඒ අයගේ ශරීරවල වර්ණය වෙනස්. විවිධ වූ වර්ණයන් ඒ අයගේ ශරීරවල තියෙනවා. හැබැයි ආලෝකය ගත්තාම එකක් විදිහට පේනවා. වර්ණ ගත්තාම විවිධාකාර වර්ණ ඇති ශරීර බව වැටහෙනවා. නමුත් ආලෝක ගත්තාම එක හා සමාන මාලෝකයක් ඒ හැම දිනාගෙන් පවතිනවා. හැබැයි මේ අය එතෙන් එක එක්කෙනා අයින් වෙනකොට වර්ණත් විවිධයි ආලෝකයත් විවිධයි ඒක හරියට උපමාවකින් දේශනා කරනවා යම්කිසි පුරුෂයෙක් කළුවර කාමරයකට පහන් හතරක් ගෙනවිත් දැල්වනවා එතකොට ඒ දැල්ුවාට පස්සේ ඒ පහනෙන් නික්මෙන්නා වූ ඒ ගිනිසිලු විවිධාකාර ස්වභාවයක් ගන්නවා. ඒක දැක්කහම ප්‍රකට වෙනවා. නමුත් ආලෝකය එක හා සමානව අපිට පේනවා. නමුත් මේ පුරුෂයා පහන් තුනක් තියද්දි එක පහනක් අයින් කරනවා. අයින් කරනකොට අන්න එතන ඒ පහනේ ආලෝකයේ විවිධත්වය වැටහෙන්න පටන් ගන්නවා. එහෙම එකින් එක එකින් එක පහන් අයින් කරනකොට විවිධාකාර වූ ආලෝක ආලෝකයේ ඇති වෙනස වැටහෙන්න ගන්නවා නේ වගේ එක් එක් දෙවි කෙනා අයින් වෙලා යනකොට මොකද වෙන්නේ වර්ණත් විවිධ වෙනවා ඒ අයගේ ආලෝකත් විවිධ වෙනවා කියන්නේ පරිත්ත වශයෙන් ආලෝක පවතින අය අපමාන වශයෙන් ආලෝක පවතින අය සංකිලිට්ඨ වශයෙන් ආලෝක පවතින අය, පරිසුද්ධ වශයෙන් ආලෝක පවතින අය එකටම එකතු වෙලා ඉන්නවා. ඉන්නකොට එයාගේ විවිධ වර්ණයන්, එයාගේ ශරීරවල වර්ණයන් විවිධාකාර එකට වෙනවා. හැබැයි අර ඒ අය එකට එකතු වෙලා ඉන්නකොට ආලෝකයේ වෙනසක් පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ඒ පිරිස එකට ඉන්නකොට අනෙකාගේ ආලෝකයක් අනිකාගේ ආලෝකයට පරාවර්තනය වෙමින් එතන මහත් වූ ආලෝකයක් හටගන්නවා. නමුත් අර අප්‍රමාණ හෝ පරිත්ත වශයෙන් ගණනේ ඒ වගේම සංකලිට හෝ පරිසුද්ධ වශයෙන් ආලෝකයේ පතිතවන්නා වූ ආලෝකයේ පවතිනා වූ ඒ දෙවෙනි කායන් වල දෙවුරු එක එක්කෙනා අයින් වෙනකොට දුර්වලකම් ප්‍රකට වෙනවා ඒ වගේම ඒ යගේ තියෙන ඒ අයගේ තියෙන විශේෂත්වයන් ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් මෙතනින් මේ කාරණාව තමයි අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ වඩුතුමාට විස්තර කරලා දෙන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි විදිහකින් ඒ දෙවිවරුන්ට තමන්ගේ මේ ශරීරය පිළිබඳව තමන්ගේ ආත්මය පිළිබඳව නිත්‍ය වූ ආත්ම වූ ස්වභාවයක් එය සාස්වත ආදී ආත්ම වශයෙන් ගැනීමක් ඒ අය තුළ පවතින්නේ නැහැ. හැබැයි ඒ ඒ අය යම්කිසි උයනකට යනවා නම් යම්කිසි විදිහකින් යම් යම් තැනක ඒ අය වාසය කරනවා නම් අන්න ඒ ඒ තැන්වල ඒ අය ඇලෙනවා. ඒ අයට එහෙම තමන්ගේ ඒ භවය පිළිබඳව එහෙම නිත්‍ය ආත්ම සුඛ යাদি මේ ස්වභාවයක් නැහැ. හැබැයි ඒ අයට අර මල් වතු ගේ ඔය මේ ආදී තැන්වල ඉන්නකොට ඒ අයට ඒ ඒ ඇසුරු කරන ඒ තැනට ඒ අය ඇලෙනවා. ඒක හරියට කියනවා උපමාවකින් බඹර පිරිසකගේ ඒ බඹර පිරිසක් යම් කිසි කෙනෙක් මොකක් හෝ මල්ලක දාගෙන යනවා නම් එහෙම නැත්නම් කොටයක තබාගෙන හරි යනවා නම් ඒ බඹර පිරිසට එහෙම නැත්නම් මේ මීමැසි පිරිසට අදහසක් එන්නේ නැහැ මේ මේ අපේ තනක් කියලා මෙතන. හැබැයි ඒ අය යම් තැනක ඒ අය ගිහිල්ලා වහනවා නම් අනේ වහන තැන පිළිබඳව ඒ අයට ඇලීමක් තියෙනවා. ඇලීමක් තියෙනවා ඒ වහන තැන පිළිබඳව. අන්න ඒ වගේ ඒ දෙවිවරුන්ටත් ඒ ඒ ආත්ම භාවයන් පිළිබඳව නিত্য ආත්මීය ස්වභාවයක් නැහැ නමුත් එය අය ඇසුරු කිරීමට යම් තැනකට යනවා නම් ප්‍රදේශයකට යනවා නම් අන්න ඒ ඒ තැන්වලට ඒ අය ඇලෙනවා කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේ විස්තර කරනවා ඊළඟට පින්වත්නි මේ කාරණාව අහගෙන ඉන්නවා අපේ කච්චායන මහරහතන් වහන්සේ කච්චායන මහරහතන් වහන්සේ ඒ වෙලාවේ කියනවා ස්වාමීනි මට ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නයක් විමසන්නට ඕනි. ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් මට විමසන්න තියෙනවා. ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් විමසලා මට දැනගන්න අවශ්‍යයි. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනෝ ඔබ වහන්සේ ඕනි ප්‍රශ්නයක් අහන්න. ස්වාමීනි මට ඔබ වහන්සේ පහදා දෙන්න යම් කිසි විදිහකින් ඔය කියන පරිත්තාබ ඒ වගේම ආ ඒ වගේම අපමානාබ ඒ ආදී වශයෙන් ඉන්නේ දෙවිවරු අතර එන්නකොට වෙන වෙනම ඒ අයගේ ආලෝකයේ අඩු වැඩි භාවයක් තියෙනවද නැත්නම් සියලු දෙනාම ආලෝකයෙන් එක හා සමානද? ඒ වෙලාවේ අපි අනුරුද්ධ මහරහතන් වහන්සේ විස්තර කළ දෙනවා වෙන වෙන වශයෙන් ඒ අයගේ ආලෝකය අඩු වැඩි වෙනවා සියල්ලම එකම ආලෝකයෙන් පවතින නැහැ කියලා දේශනා කරනවා ඒවට හේතු මොනවද කියලා අහනවා අන්න ඒ වෙලාවේ උන්වහන්සේ කච්චායන මහරහතන් වහන්සේගෙන් අහනවා එවත්නි කච්චායනය ඔබට ඔබ මොකක්ද හිතන්නේ යම්කිසි විදිහකින් යම්කිසි මහාන කෙනෙක් එක ප්‍රදේශයක් එක ගසක් පමණ ප්‍රදේශයක මෛත්‍රී සහගතව චේතෝ විමුක්තිය මහග්ගත් චේතෝ විමුක්තිය පතුරවා වාසය කරනවා තවත් කෙනෙක් ගස් දෙක තුනක ප්‍රමාණයක ප්‍රදේශයක මෛත්‍රී පතුරවමින් වාසය කරනවා. මේකෙන් වඩාත් බලවත් වෙන්නේ වඩාත් උසස් වෙන්නේ කුමන මහගල චේතු විමුක්තියද? ස්වාමීනි ගස් දෙක තුනක තරම් ප්‍රමාණයක යම් කෙනෙක් ප්‍රදේශයක මෛත්‍රී පතුරවා වාසය කරනවා නම් ඒක තමයි වඩාත්ම උසස් චේතු විමුක්තිය බවට පත් වෙන්නේ. මහගල චේතු විමුක්තිය බවට පත් වෙන්නේ. යම් කෙනෙක් ඒ ගස් දෙක තුනකුත් ඉක්මවලා ගමක් අසරු කරගෙන ගමක තරම් ප්‍රදේශයක මෛත්‍රී චේතු විමුක්තිය පතුරවමින් වාසය කරනවා. එතරින් කොයිකද වඩා ශ්‍රේෂ්ඨ වෙන ස්වාමීනි යම් කෙනෙක් ගමක් තරම් ප්‍රදේශයක මෛත්‍රී පතුරවමින් මහගල චේත විමුක්තිය වඩනවාද මේක තමයි ඊ타ත්ම උසස් වෙන්නේ. ඒ වගේ ගම් දෙක තුනක යම් කෙනෙක් පඩනවා. එතනින් කවුද ශ්‍රේෂ්ඨ වෙන්නේ ස්වාමීනි? අර එක ගමක වඩන ඒ චේතු මහගල චේතු විමුක්තියට වඩා ගම් දෙක තුනකට දංගම් දෙක තුනකට පතුරන චේතු මහගල චේතු විමුක්තිය වටිනවා. ශ්‍රේෂ්ඨ වෙනවා. යම් කෙනෙක් නගරයකට එහෙම නැත්නම් යම් කෙනෙක් නගර දෙකතනකට යම් කෙනෙක් රාජ්‍යයකට යම් කෙනෙක් රාජ්‍ය දෙකතනකට යම් කෙනෙක් මේ මහ මුළු පොළවටම මහගත වූ චේත විමුක්තිය පතුරමින් වාසය කරනවා. මෛත්‍රී සහගතව වාසය කරනවා. ওই විදිහට අහලා අන්තිමේදී උන්වහන්සේ මුත්‍තර ලබා දෙන ස්වාමීනි යම් කෙනෙක් මේ මහ පොළව තරම් ප්‍රදේශයක මහගල චේත විමුක්තිය පතුරවමින් යම් කෙනෙක් වාසය කරනවද අනේ ඒ කෙනාම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ මෛත්‍රී සහගත ඒ මහග්ගත වූ චේත විමුක්තියමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ උසස් වෙන්නේ කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේට උත්තර දෙනවා. අන්න ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා අර විදිහට යම් කෙනෙක් ආලෝකය සුළු ප්‍රදේශයක ඒ මෛත්‍රී පතුරවමින් වාසය කරනවද අනේ ඒ වගේ අය අර පරිත්ත වශයෙන් දේවනිකායන්වල ඒ උපදින පරිත්ත වශයෙන් ආලෝකයක් පවතන දිව්‍ය නිකායේ උපදින අයට වඩා ඒ අයගේ ආලෝකය අඩුයි යම් කෙනෙක් වැඩි ලෙස ප්‍රදේශයක වැඩි ප්‍රමාණයක මෛත්‍රී සහගතව චේතු විමුක්තියෙන් වාසය කරනවද අන්න ඒ අයගේ ශරීර ආලෝකය ඒ ආලෝකයේ ඒ අයගේ වැඩි ඉතින් මේ දේවනිකායේ මේ එහෙම ඉපදුනාට ඒ අයගේ ආලෝකය අතින් ගත්තොත් විවිධත්වයක් තියෙනවා ඊළඟට අහනවා නැවතත් ස්වාමීනි සංකලිට්ඨ සහ පරිසුද්ධ වශයෙන් මේ දේවනිකායන් වල ඉන්න ඒ දෙවරුන්ගේ ආලෝකය පරිත්ත මේ පරිසුද්ධද සියල්ලගේම ඒ ආලෝකයේ පිරිසුදුද එහෙම නැත්නම් එතන විවිධත්වයක් තියනවද ඒ විදිහ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි දෙවරුන්ගේ ආලෝකයේ පිරිසුදුයි සමහර ඒ බ්‍රහ්මෝයන්ගේ ආලෝකය අපිරිසිදුයි. ස්වාමීනි ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව දේශනා කරනවා යම් කිසි දෙවරු ඉන්නවා ඒ බ්‍රහ්මියෝ ඉන්නවා ධ්‍යාන වශයේ කෘතතාව කරගන්න පුළුවන් ආකාර දක්ෂතා දක්ෂතා පවතිනයි ඉන්නවා. ඒ කියන්නේ පින්වත්නි ධ්‍යානයක් උපදවා ගත්තාම ඒ ධ්‍යානෙ වශීකృత කරගන්න පුළුවන් පිරිස් ඉන්නවා සහ ඒ ධ්‍යාන වශීකృత කරගන්න අපහසු පිරිස් ඉන්නවා. අන්නේ අපහසු පිරිස් වලට කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ සමහරවිට තදංග වශයෙන් ඔය භාවනා කරනකොට ධානාදී ඇති කරගත්තාම තදංග වශයෙන් ඊටාම සුළු මොහොතකට කෙලස් ධර්මයන් යටපත් කරනවා කෙලස් ධර්මයන් ඊටාත්ම සුළු වේලාවකට යටපත් කරගෙන ධ්‍යාන වඩනකොට නැවත ඒ ධ්‍යානෙ අභිභවමින් තේනමිද්ද උද්දච්ච කුක්කුච්ච ආදී මේ නීවරණ ධර්මයන් ඉස්මතු වෙලා නැවත අර ධ්‍යානසිත මැඩ ගන්නවා. එතකොට ඒ අය එතනින් පිරිහෙනවා. එතකොට මේ ධ්‍යානය පිළිබඳව, ඒ අරමුණ පිළිබඳව, නිමිත්ත පිළිබඳව පැහැදිලි භාවයක් නැති වෙනවා. නමුත් විස්කම්බන වශයෙන් යම් කිසි විදිහකින් කාලයකට කෙලස් කර්මය යටපත් කරාට පස්සේ මේ කෙලස් කර්මයන් නැවත පැන නැගෙන්නේ නැහැ. එතන මෙතන තියෙන්නේ වශීකృత භාවය කියලා කිව්වහම ආකාර පහක් තියෙනවා. ආපජ්ජන, සමාපජ්ජන, අදිත්‍යාන, වුට්ටාන සහ ප්‍රත්‍යවේක්ෂණ විදිහට. ආපජ්ජන කියලා කිව්වහම කැමති වෙලාවක් ඒ ධානය ආවර්ජනය කරමින් ඉන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා. සමහර යෝගීන්ට එහෙම පුළුවන්. සමහර අයට එහෙම බෑ. කැමැති කාලයක් එහෙම ධානය ආවර්ජනය කරමින් ආවර්ජනය කරමින් එහෙම ඉන්න පුළුවන් කමක් නැත්තේ. ඒක විශේෂ වූ දක්ෂතාවයක්. ඒකට තින් අර අපි කියන සසර පුරුදු තියෙන්න ඕනේ. ඒ දක්ෂතාවයේ තියෙන්න ඕනේ. නුවණ තියෙන්න ඕනේ. ඒ සඳහා හේතු තියෙන්න ඕනේ. මේ හැම එකකම උපකාරය මත තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. එතකොට අර විදිහට ඕනෑම වෙලාවක් බොහෝ වෙලාවක් යම්කිසි විදිහකින් අර ධානය ආවර්ජනය කිරීමේ හැකියාව තියෙන එකට කියන ආපජ්ජන කියලා. සමහර අයට ඒ හැකියාව තිබ්බට තව සමහර අයට තියෙන පුළුවන් කමක් නැහැ සමාපජ්ජන සමාධියට සමවදින්න. අන්න සමාධියට සමවැදීමටත් හැකියාවක් තියෙන්න ඕනේ. දැන් ඔය ඒ ඉද්ධි ප්‍රාතිහාර්ය වලදී එහෙම අපි අහලා තියෙනවනේ විවිධ ඒ රහතන් වහන්සේලා වුණත් ඒ විවිධ irdiyin වුණත් පානකොට ඒ සමාධියට සමවදින්න පුළුවන් අය ඉන්නවා. සමහර අය ඉක්මනින් සමවැදලා ඉක්මනින් මේ irdiyi පුදවා ගන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට එහෙම ඒ විදිය ඇති කර ගන්න පුළුවන් හැබැයි ඉක්මනින්ම පුළුවන් කමක් නැහැ. දැන් මුගලන් මහරහතන් වහන්සේට ඒකයි බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානය දෙන්න ලබා දෙන්නේ. අනේ සියලුම එද්දීවතුන් වහන්සේලාට වඩා ඉක්මනින්ම ඒ එද්දීන් වලට සම්වැදලා ඒ එද්දීන් වලට නැවත නැවත එකිනෙක එකකින් අනිකකට අනිකෙන් තව එකකට එහෙම ඉක්මනටම සම්වැදෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ධ්‍යාන කියලා කියන්නේ. එතකොට අර සමා ඒ ධානයට ඉක්මනින්ම සම්වදින්න පුළුවන්. ඉක්මනින්ම කියලා කියන්නේ ඕනම වෙලාවක සම්වැදලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට ඊළඟ වශීකృతතාවය තමයි මේ වශීකృతතාවය කියලා කියන්නේ නැවත නැවත නැවත නැවත පුරුදු පුහුණු කරනකොට තමයි ඒක දක්ෂතාවයටපත් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි යම්කිසි පිහියක් හරි මොකක් හරි දෙයක් නැවත නැවත අපි ගස් කුමන හෝ ස්ථානයක උරච්චි කරලා නැවත නැවත නැවත නැවත ඒක පරිමදිනකොට තමයි ඒක තීව්‍ර භාවයකටපත් වෙන්නේ. ඒ වගේ ධානය වඩලා වඩලා ඒ තුල අපි කියන්නේ නිපුණතාවයක් ඇති කරගන්නවා කියලා. ප්‍රවේණියන් බවටපත් වෙනවා කියලා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මෙතනත් තියෙන්නේ. අන්න කාලයකට ඒ කෙලස් කර්මයන් ඉඩ දෙන්නේ නැතු ඕනිම වෙලාවක ඕනිම කාලයක් අදිෂ්ඨානය කරගෙන මම මෙතෙක් වෙලාවක් ධානයේ රැඳේ ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගෙන හරියටම ඒ වෙලාවට ධානය තුල ඒ ධානයට සමවැදිලා වාසය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට කියනවා අදිත්‍ථාන කියලා. ඊළඟට උත්ථාන කියලා කියනවා ඒ ධ්‍යානෙ නැගී සිටින අවස්ථාව. හරියටම මේ වෙලාවට මම මේ ධ්‍යානෙ නැගිටිනවා කියලා අදිෂ්ඨානය ඇති කරගෙන ඒ ආවජන ඒ උත්ථාන ඒ කෘත්‍ය තුලින් එහෙම වශීතාවයකට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ওই පින්වතුන් තුනක් ඒ කියන්නේ ධ්‍යානයට සම කරනව නෙමෙයි ඒක තේරුම් ගන්න උදාහරණයක් කිව්වොත් එහෙම සමහර අය ඉන්නවනේ ඕනෙම වෙලාවකදී දවසකට නැගිටින්න වෙලාවක් සමහර අයට තියෙනවනේ ඇහැරෙන වෙලාවක් සමහර අයට ඒ පුරුදු පුහුණු වෙලා තියෙන කාලයට අනුකූලව ගත්තොත් උදේ 4ට හැරෙන සමහර අය පුරුදු වෙලා තියෙනවා. එතකොට මේ 4ට හරියටම හැරෙනවා. ඒ වෙලාවටම හැරෙන අය ඉන්නවා. සමහරලාට තප්පරයක්වත් එහෙම වෙන්න තේම හැරෙන වෙලාවල් අවස්ථා තියෙන. එහෙමයි ඉන්නවා. තමාට පහර නැගිටින අවස්ථා තියෙනවානේ. ඒකට ඒ වගේ අර ඇයි හැමුනේ නැවත නැවත නැවත නැවත ඒකේ යෙදුන හින්දා. ඒ වගේම ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට ප්‍රත්‍යවේක්ෂාව. ඒ කියන්නේ මේ ධාන අංග ප්‍රත්‍යවේක්ෂා කිරීමේ හැකියාව. මේකත් දක්ෂතාවයක්. ඒක ධානය උපදවාගෙන ඒ පිළිබඳව ඇති කරගන්න දක්ෂතාවයක්. නිසා සමහර අයට එහෙම බෑ. ධානය ඇති කරගන්නවා ඇති කරගත්තාම ඒක නැති වෙන වෙලාව දන්නේ නැහැ. ඇති කරගත්ත ධානය බොහෝම ඉක්මනට පිරෙහෙන්න පුළුවන් අර කියන නීවරණ ධර්මයන් හේතු වීම නිසා, ඉස්මතු වීම නිසා. ඒ වගේම කාලයක් පිළිබඳ නිනව්වක් නැහැ. ඒතර මෙහෙම අර ඒ වශීකృతතාවයේ අදක්ෂත්භාවය හේතු කොටගෙන ඒ ධානයේ පිරෙහීම හෝ ඒ වගේම දක්ෂතාවය මත ඒ ධානයේ නොපිරෙහීම හෝ තීරණය කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතෙන්දී අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ විස්තර කරන්නේ ඒ විදිහට අර මේ චේතෝ විමුක්ති අපමානාදී මේ චේතෝ විමුක්තියෙන් ඇති කර ගැනීමේදී ඒ පිළිබඳව පංචාකාරයෙන් ඒ ධානයේ පිළිබඳව වශීකృతතාවය පැවතීම නොපැවතීම මත ඒ අයගේ ඒ ආලෝකය ඒ ආලෝකයේ පිරිසිදු භාවය හෝ ආලෝකයේ අපිරිසිදු භාවය පවතිනවා කියලා සමහර දෙවිවරුන්ගේ ශරීර පින්වත්නි බොහෝමත් පිරිසිදු ආලෝකයක් තමයි තියෙන්නේ. සමහර දෙවිවරුන්ගේ ආලෝකය ගත්තොත් බොහෝමත්ම අඳුරු වර්ණයක් තියෙන්නේ. අඳුරු වර්ණයකින් යුක්තයි. උදාහරණයක් ගත්තොත් එහෙම අපි කියමුකෝ යම් කිසි බල්බයක් අරගෙන LED බල්බයක් ගත්තොත් එහෙම ආලෝකයේ පැහැපත්. ඒකේ ආලෝකය ටිකක් අපිට අපිට පේනවා. ඒකේ ආලෝකයේ පැහැපත්. ඊට අමතරව අපි ගත්තොත් නිකන් අඳුරු උණු කහ පැහැයෙන් යුක්ත වුණු අපි කියන්නේ දිම්මුණු බල්බයක් ගත්තොත් අන්න ඒකේ ආලෝකය අඳුරුයි. ඒක පැහැපත් නැහැ. එන්නේ වගේ ස්වභාවයක්. එතකොට ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. අන්න අන්න ඒකට හේතුව මොකක්ද කියලා අහුවාම තමයි අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ විස්තරය දේශනා කරන්නේ. ඒක හරියට උපමාවකින් දේශනා කරනවා මේ යම්කිසි විදිහකින් යම්කිසි කෙනෙක් පහනක් දැල්වනවා. ඒ පහන දල්වීමේදී එයා ඒකට උපකාර කරගන්නේ අඳුර වුණු තෙල් ඒ වගේම අපිරිසිදු වුණු තෙල් තමයි මේ පහන දල්වන්න උපකාර කරගන්නේ. අපිරිසිදු වුණු වැටිය වැටි තමයි උපකාර කරගන්නේ පහන දල්වන්න. අඳුරු වුණු අපිරිසිදු වුණු තෙල් සහ අපිරිසිදු වුණු වැටි ය උපකාර කරගෙන යම් කෙනෙක් තෙල් පහනක් දල්වනවාද ආන්න ඒක හේතු කොටගෙන තෙල් පහනේ ආලෝකය අඩු වෙනවා. ආලෝකය දුර්වර්ණ වෙනවා. ආලෝකය පැහැපත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අන්න අර කෙලස් ධර්මයන් තදංග වශයෙන් යටපත් කරගෙන ධ්‍යාන ඇති කරගෙන අර පැහැපත් භාවයක් නැතුව අරමුණ කෙරේ පැහැපත් භාවයක් නැතුව යම් කෙනෙක් ඒ ධ්‍යානයටපත් වෙනවද අන්න ඒ වගේ අය මරණයෙන් පස්සේ අර වගේ තැන්වල පුදුනහම ආලෝකයේ අඳුරු පැහැයක් ගන්නවා. ඒ වගේම තව උපමාවකින් ඒ පහන උපමා කරගෙන දේශනා කරන යම් කිසි විදිහකින් බොහොම පැහැපත් වුණු තෙල්ද යොදමින් ඒ වගේම පිරිසිදු වුණු වැටිද උපකාර කරගෙන යම් කිසි කෙනෙක් පහනක් දැල්ලනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? අන්න ඒ පහන ආලෝකය වර්ණවත් වෙනවා. ආලෝකය පැහැපත් වෙනවා. ආලෝකය පිරිසිදු වෙනවා. අන්න මෙන්න මේ අඳුරු වර්ණ ලැබෙන්නත් පිරිසිදු වර්ණ ලැබෙන්නත් ආලෝක ලැබෙන්නත් හේතුව අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා. එන්වත්නි මේ කාරණා වහලා අපේ කච්චායන මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳව පංචකංග කියන මේ වඩුතුමාට කියනවා පංචකංග ඔබ මහා භාග්‍යවන්ත කෙනෙක් ඔබ ඉතා වටින කෙනෙක් ඔබට හොඳ දුර්ලභ අවස්ථාවක් ලැබුණා ඒ වෙලාවේ කියනවා අනුරුද්ධ මහරහතන් වහන්සේට ස්වාමී ඔබ වහන්සේ දැන් ඒ දෙවියන්ගේ විස්තර ගැන කියනකොට ඒ ආලෝක පරිත්ත වශයෙන් තියෙන දෙවිවරු ගැන ආලෝකයේ අප්‍රමාණ වශයෙන් ප්‍රමාණ සහිතව තියෙන දෙවිවරු ගැන සංකලිට ආලෝකයෙන් යුක්ත දෙවිවරු ගැන පරිසුද්ධ ආලෝකයෙන් යුක්ත වූ දෙවිවරු ගැන කියනකොට බෝහන්සේ කිව්වේ නැහැ මම මේ කාරණාව මෙහෙම ඇහුවා කියලා මම මේ කාරණාව මෙහෙම ඇහුවා කියලා දේශනා කරේ නැහැ ඔබ වහන්සේ දේශනා කරේ මෙහෙම දෙයක් මේකට හේතුව මේක මෙහෙම දෙවරුන්ගේ මේ ආලෝකය වැඩි වෙන්න අඩු වෙන්න හේතුව මේක කියලා බොහොම දේශනා කරේ. ස්වාමීන් එතකොට මට හිතෙන දෙයක් තමයි ඔබ වහන්සේ මේ දේශනා කරේ ඔබ වහන්සේම දැකගත්ත දෙයක් නේද? ඔබ වහන්සේ මේ කාරණාව ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන නේද ඔබ වහන්සේ වාසය කරන්නේ? ඔබ වහන්සේ මේ දෙවරු සමග කතා බහ කරලා තියෙනව නේද? ඔබ වහන්සේ මේ දෙවරු ගැන දන්න ඕනේ දැසෙන සිරු කළා තියෙනව නේද? අන්න පින්වත් මේ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන එසේය ඇවත්නි මේ සියල්ලම මම දැනගත්ත දේවල් ඒ කියන්නේ දෙවිවරු එක්ක මේ බ්‍රහ්මයන් එක්ක උන්වහන්සේ බොහෝ බ්‍රහ්මියක කතා බහ කළ බවත් ඒ අය අසෙනසුරු කර බවත් ඒ අයත් එක්ක සල්ලාපය දෙන බවත් ඒ අයගෙන් මේ කරුණ දැනගත් බවත් උන්වහන්සේගේ අවබෝධයෙන් දැනගත් බවත් උන්වහන්සේ දේශනා කරනවා. පින්වත් මේ වෙලාවේ සාදු සාදු කියලා උන්වහන්සේ බොහෝමත්ම සතුටු වෙලා මේ පංචකංග කියන මේ වඩුතුමාට කියනවා. ඔබ ඊ타ත්ම වාසනාවන්තයෙක් ඔබට ලාභයක්මයි උනේ කියලා. ඒ වෙලාවේ කච්චායන මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳව ප්‍රශංසා කරනවා. ඉතින් මේ අනුරුද්ධ සූත්‍රයේ තුල පින්වත්නි මෙන්න මේ කාරණා ටික තමයි පැහැදිලි වෙන්නේ. එතකොට අප්‍රමාණ චේතු විමුක්තිය සහ මහග්ගද චේතු විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රිය ඇති කර ගැනීම මෛත්‍රී චේතු විමුක්තිය ඇති කර ගැනීමේ මාර්ග දෙකක් කොහෙන් ගියත් අපිට මෛත්‍රිය ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ මහග්ගත වීමේදී ඒ වගේම අප්‍රමාණ මේ මෛත්‍රී සහගතයේ චේතු විමුක්තියන් ඇති කර ගැනීමේදී ඒ පිළිබඳව අපි ඒ චේත විමුක්තිය කෙරෙහි දක්ෂතාවය ඇති කර ගැනීමත් මේ සූත්‍රය තුළින් අපට මනාව ප්‍රකට වෙනවා. ඉතින් ඒ නිසා ක්‍රමක්‍රමයෙන් අපේ මෛත්‍රියේ පුළුල් කරගැනීමෙන් යන වැඩපිළිවෙල මේ සූත්‍ර දේශනාවේදී අපට පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුන් හැමදෙනාම මේ සූත්‍ර දේශනාවට අනුකූලව කල්පනා කරමින් තමන්ගේ ජීවිතය තුළට මේ උසස් වූ උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති කරගන්නට උත්සාහවන්තවන්ද වෙහෙසවන්ද ඒ සඳහා මේ හැමදෙනාටමත් ශක්තිය ධෛර්යය ලැබේවා අපේ හැමදෙනාටමත් ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් වූ ධර්මාබෝධය සඳහාම මේ කුසලයන් ඔබ අප හැමදෙනාටම පාරමිතා ධහමක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැමදෙනාටම ආශිර්වාද කරනවා හැමත තෙරුවන් සරණයි ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා